අවසරයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට ආයෙත් සෙනසුරාදා දවසක් මතුවලා තියෙන්නේ ඒ අනුව අපි ධර්ම සාකච්ඡාවකට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා තමාර ඉඳලා 9 වෙනකන් කාලේ මේ මේ සඳහා කාලය ගතකරනද අපේ මුල් විනාඩි ස්වල්පය ව්‍යවස්ථාව ශීපත් කර ගැනීම සඳහා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 යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙක හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සදා නොගත යුතුය විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සී නොබිනිය යුතුය න වට්ටති හසන්තේන ගන්තුංචේව නිසීදිතුම් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති කිව් හේයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූ හොත් මදසිනාවක් මුත්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 උනුම් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ බන්තේවං න රාජානෝ බන්තෝ වනං රාජානෝ සෝ බන්තෝ වනං රාජානෝ මුත්තාමන යුගෝසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තකිල මතහන යෝගයට අයත් වන කෂ්ට වෘත දුෂ්කරාසන ආදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත්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 සාමාන්‍ය බල සූත්‍ර ඉදිරිපත් කරගන්නම දවසේ ධර්ම මාතෘකා මතක ගැනීම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 පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ හිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං khය ඥානං තිච්ඡං චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ විදං දුක්ඛාන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං පජානාති ඉමේ ආසවාති යතා භූතං පජානාති අයං ආසව නිරෝධෝති යතා භූතං පජානාති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 සිව් සස්හි සිව් මගින් කළ යුතු සොලොස් වැදෑරුම් කෘත්‍ය කොට නිමැවිනි. මේ බව පිණිස මේ ක්ලේක්ෂක්ෂය පිණිස කළ යුතු අන් කිසි නැතයි ඒ දනි. සොලොස් කෘත්‍ය මොනවද කියලා? ඒක වරහන් විතර දෙන්න. පාලිය මොකක්ද කියන්නේ? ඊට සාපේක්ෂව. සොලොස් කෘත්‍ය කුසිතම් බ්‍රහ්මචරියම් කතං කරණීයන් නාපරං ඉත්තත්ත්‍යානි පජානාති. ඒ සොලස් කෘත්‍යයක් කියලා කතා කරන්නේ නෑ. මේකේ වරහන් ඇතුලේ තියෙනවා. ආ. ඒ කිව්වේ නෑනේ වරහන් ඇතුලේ. බෑ. ඉදං කෝ මහරජ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලම් පුරිමේහි සම්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලේහි අභික්කන්තර අභික්කන්ත තරංච පනීත තරංච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 මට අතාරින් ලෙඩේට වැඩිය හොඳ ගන්න ලෙඩේ. ඒ නිසා ලෙඩක් දාගන්න. නිතරම මොකක් ලෙඩ දාගන්න. අලුත් ලෙඩක්. එතකොට පහසු ලෙඩත් එක්ක ඉන අපි එහෙමනේ අපි රෙජිස්ටර් වෙනවා. මේ මේ ලෙඩේ මම අහවල් ලෙඩා. තාපත්ති මිනිස්සේ කිටිය අපේ කුඹ අපේ කිට පල්ලේ කුඹර ඒ මිනිස්සේ ඒ කුඹර අයිතිකාරයට කියන්නේ ලෙඩා කියලා. අන්නුරේ ලෙඩාගේ කුඹර කියලා. කියන්නේ හැමදාම මේ අන්ත භාගයක්ද කොහොමද කියන ඌට ගමියම කියන්නේ ලෙඩා කියලා.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 පැමිණි දුක් පැණි රහයි කියලා දුක දිහා බලන දුකේ තියෙන මුලැමැදාග. ඒකවල දුක යනවා. හැම දෙයක සැප සැප ගැන අහන්නම දෙයක් නැහැ නේ. සැප ඇති වෙලා නැති වෙන ගැන අපි කනගාටු. දුක ඇති වෙලා නැති වෙන ගැන සතුට වෙන්න කියලා බුදුහාමුදුරුවෝ ඒ ඒ ක්‍රමයට. අපි හිත අයිනවා මේ භාවනා කරනකොට පැවිදි වෙනකොට අරණ්‍යගත වෙනකොට අනේ දුක නැවිත් ඉඳී කියලා. එහෙනම් කොහොමද බුදුහාමුදුරන්ටත් ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා මේ අවධාන භවයේ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 ගිහිල්ලා ඔය හරි ගිහිල්ලා බේත් තම්බනයිල බිව්ව දවස් 6ක් යන නෑනේ දවස් 4ෙන් සනීපයි. ඉතින් අපිට ඕනේ නම් හෙම්බිරිස්සාව වැදුනායි කියලා කියන්න බේත් බිබී ඉන්නේ. එතකොට ටිකක් කල්ය කර බේත් නතර වෙනවා. ඉස්සර වර කිව්ව දෙයියන්නේ දෙන්න කියලා. දෙයියම හරියව කරනවා. ඉතින් ඒක කිව්වට කවුරක්වත් අදහන්නේ නෑ. මොකද තියෙන්නෙම මේ එන දේවල් එන දුක් කරදර අනුන්ගේ ගගා අනුන්ට කී කියා අනුන්ට ආරෝචනය කර කර බලන්නකෝ අනේ මට මේකනේ ඒකනේ ඒ අහන එකාට ඇත්තටම හිට වෙටි දුකක ඉන්නේ දුක් ගන්නරා දුක් ගන්නරාල ඌත් අයියා වගේ කර අහගෙන හිටියට කියා ගන්න බැරි දුක ඌත් ඉන්නේ එනම් ගිහිල්ලා බලන්න පුතෝජන් වහන්සේ ළඟට ගිහිල්ලා දුක් කියන්නේ පිළිමේ ගාවට නම් ගිහිල්ලා ගිය හැකි ඉන්න කාලේ ගිහිල්ලා කිව්වනම් බුදුහාමුදුරුවෝ අත දිගැල්ලා කන රත් වෙන්න ගහයි තුපිත් යෝගාවචරයද තුපිත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ආපෙවද කියලා හවි ඉතින් මං වගේ බණින් නෑ බුදුහාමුදුරුවෝ ගහන්නෙත් නෑ. මම අර ටිකක් සැරෙන් කියනවා කාර කාර තේරෙන්න ඕන නිසා. ඉතින් ආශ්‍රාක්ෂය කර ඥානෙ දිහා තියලා බලනකොට ඊට ඉස්සර වෙනපු පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පුස්සක් පාඩපත් වෙනවා. ඊට ඉස්සර පෙන්නපු තිබ්බ චක්කු ඥානෙ හුදු විහිළුවක් පාඩපත් වෙනවා. ඒකෙන් තමයි හැබැයි දැනගන්නේ මේ වෙලාවේ උපදින මරණ පිරිසක් කියනවා. මම මෙච්චර සංසාරයක් ඇවිල්ලා තිනවා නොවිඳපු සැපකුත් නැහැ. දැන් මේ අපි ඊගාවට මේ ඊගාට දෙන විභාගේ පාස් වෙන්න නැට්ට හපාගෙන දඟලනවා. ඊගාට තියෙන අභියෝගය ආපුවාම ඉතින් නූල් බදිනවා පිළිත් කියනවා අනේ මේකට මේ පිටත පොත ආ මිනිසෙක් මේ පිළිකර ටිකක් ගන්න මුළු පවුලම ඉතින් මම ඇහුවේ ඇයි කියලා. මේ මේ මට ග්‍රහපල වගේක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක දුරු වෙන්නේ ඉතින් මම පිළිකර බාහිර ගන්න වෙලාව කිව්වා අනේ ගහ අපල දුරු වේවා කියලා. ඊට පස්සේ මම මොකද්ද අපලේ කියලා.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 ඔස්ට්‍රේලියාව ගියා. දැන් අවුරුදු 5න් පස්සේ ආවට පස්සේ තවත් මොකක් ග්‍රහයක් කපලෙක් හොයාගන්න එපා. දැන් ඊගාව ග්‍රහ දෝෂේ පවත්තන්න. මම මිනිස්සු ඉන්න කියලා ජීවිතයක් තියෙනවානේ. බුද්ධෝත්පාද කාලයක් තියෙනවානේ. manussත් ප්‍රතිලාභයක් තියෙනවානේ. ක්ෂණ සම්පත්තියක් තියෙනවානේ. මේ විදියට බල බලා මේක ග්‍රහපල දුරු කර කර ජීවත් වෙලා අන්තිමට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, මරණ වෙලාව වෙනකොට හම්බ වෙන දෙයක් නැහැ.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 මේ දාන දීලා සිල් රැකලා පින් කරලා දුක නැවිත්තර තැනකට ගෙනියයි. බුදුරජාණන්සේ කියනවා නාන්තලික් කියන සමුද්ද මැදේන පබ්බ දාන විවරම් පවිසන විජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ටිතෝ මුංචය පාප කම්මා. කන්දක් උඩට ගියත් අහසට ගියත් පහමුදට ගියත් කරලද පව් පඩ නොදෙන තැනක් නැහැ කියලා. කර්ම නැති මිනිස්සුකුත් ලෝකේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම කර්මඵල දීමක් තියෙනවා. අපි කොච්චර හදාගන්න හැදුවත් මේ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 මයිල් ලැබිච්ච සිංහයෝ. උන් තමයි කණ්ඩායම වශයෙන් ජීවත් වෙන්නේ. සිංහයා කවදාකවත් කණ්ඩායම වශයෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ මොකද බැමිණෙන දෙයකට උලාස්ති. ඒක නිසා මේ ආශ්‍රක්ෂයකට ඥානෙදී අර මෙතෙක් කියපු සෑම සාමාන්‍ය ඵලයකටම කොට තිබ්බා වගේ වෙනවා. උටුණු පැලඳෝ වගේ වෙනවා. ඒකල කියනවා ඒකෙදි පේන්නේ දුක ආත්පසීම පේනවා. ඒක ඒ දුකේ හේතුව පේනවා. අපි දුකට කැමැත්තක් තියෙනවා. අපි හැම වෙලාවෙම කැමැති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 නවකතා ලියනකොටත් දුක්ඛාන්ත. ඒ මොකද මිනිස්සු දන්න විකිනනයි කියලා. දරුවන් සරණයි. ඒක නිසා අපි බලන දවසක් ඇතුළත අකුසල සමාපatti කොච්චර එනවද කියලා කාට හරි දුකක් ඇවිත්හම මේකට කන්නමාග රුකුල් දීගෙන අහගෙන ඉන්න හැටි. එහෙම නැත්නම් අපිට ඇති වෙච්ච දුක තව කෙනෙකුට කියන හැටි. ඒ වෙනුවට මම මේ පහසුවෙන් මේ ඉඳගෙන ඉන්නකොට සුවසේ වාඩිලා ඉන්නවයි කියලා කවුද කියන්නේ කියලා අහන්න බෑ. මම නිකන් ඉඳිනුට මම සූසි වාඩිලා ඉනවා. මම ඇවිදිනකොට පොළවේ සම්බර මම ඇවිදිනවා. මම බත් කරනකොට මම බත් කරන බව දන්නවා. මම වැසිකිලි කරනකොට මම වැසිකිලි බව දන්නවා. දැනුණත් ඉල්ලුවත් කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ කියලා ඒක විතරක් කියන්නේ මේ කමඨාන් සුද්ධ කරන කියන මැස්සෙක් ඇහුවා, කුඩල්ලෙක් ඇවා, මදුරෙක් ඇවිල්ලා කරකුණා, අවුව පෑවුවා, වැස්ස වැස්සා. ඔය තියෙන කුණු කුණු කන්දල් ටිකමනේ ඔකේ දාන්නේ. දැන් කමඨාන් සුද්ධ කරන වාතාවරණය කියලා තියෙනවා.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 ඒ වගේම මගෙත් නෙවෙයි. මගේ ආත්මයත් නෙවෙයි. මගේ සුවයක්ත ඕක දිතර පවතින දෙයක්. ඕක මේ මේ චිත්ත නියාමයක්, කම්ම නියාමයක්. ඉතින් ඕක මගේ කරගත්තොත් පිටවෙනවා. සමහරට ඇත්තටම මගේ ශරීරයත් විඳවනවා. මගේ කියාගන්න යන්න බෑ. මේ ශරීරය මගේ කිව්වොත් තමයි ශරීරය ඇතුළේ දුක් ටික මට එන එක දිහා බලලා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 කටුකුරුන්දේ සාංශ කියනවා පිදුරු කොටක වැටිච්ච ඉදි ඉදි කට්ටක් ගන්න ඇත්තේ කොණ්ඩේ දික් කරනවා වගේ හිතන්න කියලා. ඌට හැපෙන්නේත් නැහැ. හරියට ඉදි කට්ට විතරයි ගන්න. ආත්පස තියෙන පිදුරු ඌට කරදරයක්. ඌ ඉදි කට්ට ගන්නවා වගේ තියෙන ඩිංගිත්ත සැපේ. ඩිංගිත්ත සමතුලිත භාවය. ඩිංගිත්ත ඉඳුන් හිටුම් පහසුකම. ඩිංගිත්තක් තියෙන මේ සම මේ සහැල්ලු භාවය. ඩිංගිත්තක් තියෙන මේ ලිහිච්ච භාවයට හිතිලා ඒක ගැන විතර කතා කරනවා. එච්චරයි.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 වේගවත් වචන ප්‍රකාශයෙන් පස්සේ විවිධ ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා ඒ මේ ආශ්‍රක ඥාණය මතින් හෝ එහෙම නැත්නම් වෙන තම තමන්ගේ කමඨාන සම්බන්ධව හෝ සුදුසු මාතෘකාවක් හෝ ප්‍රකාශයක් හෝ ප්‍රශ්නයක් මාර්ගේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා කටුවාරි ඉල්ලා සිටිනවා මෙල්බන් වලට ඇහෙනවද? එනවා සනන්. ඔය පැත්තේ මොනවාරි ප්‍රශ්න ප්‍රකාශනෙම තියෙනවා අපි සාදර වෙනවා. ඉන්න අපිට ඉන්න අපේ අලුත් සෝන්ලන්ස් කෙනෙකුත් වැඩ ඉන්න සෝන්ලන්ස් කෙනෙක්. ආ කොවිඩ් ආමතුරු වෙනුවට. එහෙමයි එහෙමයි. ඉතින් අඳුන්ලා දෙන්නකෝ අපිට. ඒ වහන්සේ දන්න සෝන්ලන්ස් කෙනෙක් වැඩ ඉන්නේ. කවුද? විමල ඥානද? නෑ නෑ නෑ සද විමල ඥාන සොයන්නදගේ ගෝල සොයන්න. අය තාම ගෝලිය ටිකක් අද මේත් ඇවිල්ලා තින්නවා රිට්‍රීට් එකට. මේ ගෝලියත් ඔය ඇවිල්ලා ඉතෝද අපේ නිවන් ලැබේ සිංහ මහත්තයා ආ මේ මට කිව්වා ඌ මං ඉන්න තැන කියන්න හොඳ නැහැ එතකොට ඔය ලකුණු කැපෙනවා මේ මෙල්බන් ඉන්න බෑ කිව්වා බ්‍රිස්බේන් යනවායි කිව්වා එමර්ජන්සි තියාර පොඩ්ඩක් මේ ඉනිය ටික පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා ඉවිල්ලා යනවා කියලා කිව්වා. එයි චිත්‍රයට උගන්නන්න පුළුවන්. තාම පියවරකට නෑද වෙන්න. තාත්තෙන් අහගත්තා නම් කියලා දෙනවා. මේ ඇවිල්ලා හිටියා මයිත් එක්ක ආ රිට්‍රීට් එකෙත් හිටියා. අනිත් එක ඔය මේ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 මේ ආදාර කරන්න පුළුවන් වෙච්ච එක ගැන මේ භද්‍රාගේ එහෙම නම කිය කියා කොහොම හරි තෑහෙන්න ඇඬුවා. හොඳයි අද ධර්ම සාකච්ඡාට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න කියන්න පාගුවන නිදහස් පටන් ගද්දි ඒක නිකන් කුඩල ලුණු ගැහුවා වගේ ඒක ඉතින්චා මොනවා ලයිස්ට් එකක් කරගෙන නැති ලයිස්ට් එකක් වෙන්නේ නැති තියන්න මොකක්වත් කියා ගන්න විදියක් නැහැ ඉදිරිපත් කරපු ක්‍රමයේ හැටියට ප්‍රශ්න ඔක්කොම නිෂ්ප්‍රභ වෙලා නිෂ්ප්‍රභ වෙලා ගියා හ්ම් එදනාව ඇයි නෑ අයියෙන් කියන්නේ ඇතර මේක මේ දේශනාවේ තියෙනවා අපිට පුද්ගලයෙක් කියලා අල්ලන්න සමස්ත වශයෙන් හෝ වෙන් වෙන් වශයෙන් ගත්තොත් පහක් තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ කවුරුත් දනවි උපාදානස්කන්ධ කියලා කියනවා පංචස්කන්ධ කියලා සමහරලාට පංච උපාදානස්කන්ධ කියලා කියනවා ඉතින් හැම එකක්ම ඒ වේදනා රූප වේදනා සංඥා සංකාර ඔය 11 ආකාරයක බැලීමක් එක්ක අද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 මේ එතකොට ඒ ආර්ය කියෝ ප්‍රකාශයට යාන්ත්‍රණය හම්බුනේ බුද්ධ ධර්මයේ. ඔය වගේ දැන් 11 dimension කියන එක අද quantum physics වල තියෙන ඉහළම මට්ටමක් අද. බුදුජානන්සේ සංගතනිකායේ දේශනා කරලා තිනවා රූපය අනිච්චතෝ දුක්ඛතෝ නෑ ඒක පෙන්ලා තියෙන්නේ මේ රූපේ පෙන්නකොට අතීතනාගත මේ 11 dimension දෙපාරක් දෙවිදිහකට පෙන්නනවා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 මම ලිව්වේ ලොකු සංස් කිව්වා. ඒකේ 12ක් 11ක් පෙන්නනවා ඔය මේ සීලවන්ත සූත්‍රයේ. දැන් තෝ අහන ප්‍රශ්න මම හිතනවා ඔය අතීතනාගත පච්චුප්පන්න කියන කතාව යන්නේ. ඒකට වේදනාවෙත් අතීතනාගත පච්චුප්පන්න කියනවා. නාකියෝ ඉන්නේ අතීත වේදනාවල. හැට පිරලා හොට බිම එනිච්චාම හොම්බ තලාගත්ත කට්ටිය අනේ මං කරගත්ත මෝඩකමක් කියලා අතීත වේදනාවල තමයි ගත කරන්නේ. කොච්චර જાති කරුවත් ආයෙ සුද්ධ කරන්න බෑ කක්කාවේ ජීවත් වෙන්න. තරුණ පිරිසින්නේ අනාගත සුඛ වේදනාවලට මම යුනිවර්සිටි යන්න ඉස්සෙල්ලා මම ලිව්වා සුරංගනා සරසාවේදී <coughs> සුරංගනා කුමාරියක් මට ලැබියෝ. විශ්වවිද්‍යාලයෙන් වෙන මොකටවත් නෙමෙයි. නැව එනවා. නැව ආපු දවසේ හොත කිල්ලෙත් තොරගන්න. විශ්වවිද්‍යාලය වෙන මොනවත් නැහැ. ඉතින් රැක් කරන්න යනකොට කෙල්ලන්ගේ කාමරේට යනකොට යන්නෙම මචං නැව ඇවිල්ලා තියෙනවා යම් බලන්න.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 අර ගොරෝසු වේදනා ඇත්ත ගොරෝසු වේදනා නම් එක සැරේ 60 18ක් කැඩෙන වේදනාවක් තියෙනවලු දඩුව ප්‍රසූත කරනවා 60 18ක් එක සැරේ කනකොට එන වේදනාවක් තියෙනවා ඒක ගැන කවදාකවත් තියෙන අඳුමන චෝදනා මැස්සෙක් වහපුවාම කැස්සක් ආපුවාම වැස්සක් වහපුවාම එන්න චෝදනා භාවනා කරගන්න බෑ මැස්සෝ ඉන්නේ ඉඳා වැස්ස වහින්න නිසා කැස්ස එන නිසායි කියලා කියන නිසා වේදනාවේ තියෙන ඒ ගොරෝසු සුවීම් දෙක ගත්තාම අපි කාලා තියෙන පරිප්පු එක බලනකොට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 බුදුන්ස් කියන පොත් ඇරලා බලපන්. ඕන සැප වේදනාවක් විරෙන දුකේ. ඕන දුක් වේදනාවක් විරෙන සැපේ. ඒක දැක ගන්න බෑ ඔළුව අංජබජන් නිසා. ඔළුව ආශ්‍රවංගේ කාමාශෝ භවශෝංගෙන් පිටලා නිසා දැක ගන්න බෑ. දැක්කනම් පේනවා අපි කාට හරි සැප දෙන්න හදනවා කියලා කියන්නේ ඒකාන්ත දුකක්. අපි කාට හරි සැපක් දෙන්න හදනවයි කියලා කියන්නේ ඒ කාන්තේම දුකක්.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 පොතු ඇරලා කණ්ඩ දෙන්නේ ඒ නිසා උන්ට කොලේ උට බඩ වේලනවා ඊට පස්සේ ෆයිබර් කියලා වෙනම ගෙනල්ලා කවනවා ලිල්ලත් එක කාපේ කාට මොන ෆයිබර්ද ඌ කන්නේ ෆයිබර් විතරයි ඌට එන්නේ කොන්ස්ටිපේෂන් කක්ක කාලේ ඉවරනකොට කක්ක කරලා ඉවරයි දැන් කණ්ඩ වෙනම වෙනක් ඕන කක්ක කරවන්න වෙනම දොස්තරලා අද ටොන් දෙකක් වික විකිනනවලු ඇමරිකාවේ විතරක් ලෙක්ස් ලැක්සටිව්ස් විතරක්. ඒක මොකද සුද්ධ කළ සුද්ධ කළ ආහාර ටික දුන්නට පස්සේ බඩ යන්නේ අපි එමනේ දැන් ඕන සතෙක් කනකොට බලන්න ලෙල්ල කාලනේ පටන් අරගන්න. gediye ලෙල්ල කාලා පටන් අරගන්න. ඒකට උට ෆයිබර් ටික හම්බෙලා. අපේ නෑ පාම් පෙත්තේ කස් ටික අයින් කරලා මැද කෑල්ල විතරයි ජෑම් කාලා දෙන්නේ බබාට. බබාගේ ජෑම් ගාලා පාන් දෙනවා. බබාගේ ජෑම් ගාලා පාම් දෙන්නේ. ජෑම් ජෑම් පාම්. මේ පිස්සු නෑනේ මේ දුක තියෙන විදිහ හොයන කාපල්ලයි කියලා දෙන්නකොට ඒක දෙක දෙන්න සිට එකම දේ වහනකම විතරයි. වහනකමයි දෙනවා මෙන්න හම්බ කරන කාපම්. පාත්‍රය අරගෙන බෑපම් පාරට. තොරතින් ලැබීමේ හැටියට හම්බ වෙයි. පාන්තුකුල සිවුරු තියෙනවා. පාට බෑපම්. උත්තම භෝගේ බුදුහාමුදුරන් හම්බුණා වගේ. දුක්ක මූල සේනාසන තියෙනවා. හිටපක්. පූති මුත්ත බේසජ්ජේ තියෙනවා බීපා. අතිරේකලාව හැමුණාට මං ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ ලියලා තියෙනවා. බලා පෙරපින්නට හම්බ වෙයි මේ බුරියානිද මේ කොත්තු තොටිද උන දෙයක් කරේ හැමුණා ප්‍රශ්නයක් නැහැ. ඔය පිට පාත කියලා ගන්න. පාත්‍රයට වැටිච්ච දේ. පාංශු කුඩු සිවුරේදී උඹට පාට සිවුරු හම්බෙලා ඒක වෙනම කතාවක්. ඒක බුදුහාම මං කියන මං ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කරණීය අකරණීය ටික උපසම්පදා මාලකයේදීම දෙනවා. ඒක කියන මේ හතරට වගේ වෙනවා. පාට බැසුත් පින්න පාත ලැබෙයි. විසිකල තියෙන රෙදි කැලකින් පින්න සිවුර හදා ගන්න පුළුවන්. රුක්ක මුල සීනාසන ඇති වෙන තියෙන උඹේ අනේ යන තැන මුත්‍රා තියෙනවා. ඊ හතරම වගේ කියනවා.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 ඉතින් එහෙම කෙරුවේ නැහැ මේ ඥානාරාම ස්වාමීන් තාක්කල්. ඒක ලෙවලා අපවත් වෙච්ච දවසේ පත්‍රේ දැම්ම බුදු සරණ පත්‍රේ පිට කවරේ. අවල් දවසේ ආදාහන කරනවා. හුත්තටම කුණුහරුප නැතුව ලියුමක් පැන ලෙවල තුනන ඉස්සන් වලට තොපි ඉන්නකම් අවුරුදු 25ක් හංගගෙන ඉඳලා ලෙවල මරණට පස්සේ කුණ පෙන්වන්න එනවාද අපට? ඔයිට වැඩිය හොඳයි යකෝ සියන්නිකයි නායක හඳුරු කියලා ලියුමක් කරලා. නැත්ත කතාව. ඒක <laughs> උන්වහන්සේලා ඉන්නකම් අඩුපාඩු යන්නේ මිනිහා රුපියල් 1000ක්වත් දෙනවා.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 දුක්ඛ මූලගත වෙයන් ශූන්‍යාකාරගත වෙයන් එතකොට වේදනාව පිළිබඳ හොඳම විශ්වවිද්‍යාලය හම්බ වෙනවා නමුත් ඒක අපිට පේන්නේ වණචර වීමක් විදියට කරන්නේගත වීම කියන එක වණචර වීමක් විදියට මේ අරණ්‍ය රුක්ක මූල සීනාසන වලට කැමති නැහැ මොකද වේදනාවත් එක්කනේ ජීවත් වෙන්න වෙන්නේ ඉන්ෂුරන්ස් නැහැ හෙල්ත් සර්විස් නැහැ මොකුත් නැහැ පැමිණි දුක්මයි ඉඳයි කියාගෙන එතකොට 11 සාකාරය දැක්කම බුදුහාමුදුරුවෝ රජ කුලෙන් බැස්සත් උතර තමයි හිටියේ ඒක මේ රූපේ පිළිබඳව ඇත්තට ගොඩක් එහෙම කීවිච්ච කතා තියෙනවා. වේදනාව පිළිබඳව මේ කීවිලා තියෙන අඩුයි. හැබැයි රූපෙට වඩා හරි අදාළයි. හරිම දැවෙන සුළුයි, හරිම සිද්ධි බහුලයි. වේදනාව පිළිබඳ 11 ආකාරයේ අච්චර වෙලාවත් බලබලා ඉන්න දෙයක් නැහැ. හිත දාපු ගාමම තේරෙනවා මේ වේදනාවේ ඇත්ත දකින්න බැරි නිසා අපි පය බර වායට පිටි කරහය බේත් බඳින්නා වගේ කකුලේ බරවාව තියෙන්නේ. පිටේ කොන්ද බේත් බඳින්න. ලිඩේ කොහෙද?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 පොදු ඉර දෙන්න හදන්නේ. ඒතරට මේ සත්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇති හැටිය දැකීම. යථාබෝධය. එහෙම නැතු මේ මේ අමුතු කෝණකින් බැලිලක් නෙවෙයි. ඇති හැටිය දැකීම කියන්නේ ඒකේ තාම අපිට බැරි වුණා මේ પરමාර්ථය දන්න මේ චන්ද්‍රිකා ලියලා තිබුණා ඔය සති පාසලේ ඒ ළමයින්ට අවසානයේ ඕන කරලා තියෙන්නේ සාමකාමී මනසක් නිරෝගී මනසක්ද මොකද්ද කියලා සති කැම්ප් එකේ අවසාන ඵලයේ මට ඒ හිතුණා ඒකට රිමාක් එකක් දාන්න අපිට ඕන කරලා තියෙන්නේ ඇති හැටිය දකින්න. ඇති හැටිය කරන චීන කන්නඩියක් ඕනේ නැහැ නේ. දැන් උපේක්ෂා කරන චීන කන්නඩිය. ඒකෙන් බලනකොට තමයි අර විදිහට පේනවත් ඇති හැටිය දකින්න පැහැදිලි දර්ශනයක් ඕන කරන රාවිලෝ රහදෝ දියරලි නැති වෙන්න ඕනේ වතුර පිරිසුදු වෙන්න. ඒකට ඇති හැටිය පේනවනේ. යුරෝපේ යුරේ මේ ප්‍රතිබිම්බේ පේනවා, මාළුවෝ පේනවා, අඩිය පේනවා. මොකද වතුර කැළඹිලා නැහැ. මේ රොන් මඩ නැහැ. කැළතිලා නැහැ. ඉතින් ඒකට පේනවා. ඉතින් ඒක ඒකෙන් අවසාන ඵලය උපේක්ෂා තමයි. ඒ නිසා උපේක්ෂා ඵලයක්. මොකද ඇතිහැටි දැකීම අපේ දෘෂ්ටි කෝණයක්. අපි මේ සංස්කෘතිය කියලා කියන්නේ ඇතිහැටි නැති කිරීම. සදාචාරය කියලා කියන්නේ ඇතිහැටි නැති කිරීම. මම කියන්නේ සදාචාරය අයින් කරන්න කියලා. සදාචාරයේ ඉඳලා අපිට ඇතිහැටි දකින්න බෑ. සදාචාරය කියන්නේ මිනිස්සු හදාගත්ත පිස්සුවක්. මේ අවුරුදු 200යි.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 තිය යථා උපේක්ෂාව කියලා දුන්නොත් වෙස්ට් එක දුන්නොත් උපේක්ෂාව කියලා දැන් අපි ඒකත් සල්ලි වලට ගන්න. ඒකේ පයිසල බලන්න ඇති හැටිය බලන්න. ඇති හැටිය බලන්න දුගියට, පෝසතාට, දක්ෂයාට ප්‍රශ්නේ නැහැ. තීන දේ බලන එක. ඒ සති මාත්‍රාව කියන එකේ ඥානපෝණික හාමුදුරුවෝ බුදුම ලස්සනට පෙන්ලා තිනවා ඇති හැටිය අලුතේ උගන්වන්න දෙයක් නැහැ. දන්න ගුණ වර්ග අමතක කරන එක විතරයි ඕනේ ඇති හැටි දැනගන්න. ඒකෙදී පරණ කතාවක් තියෙනවා. රජ කෙනෙකුට මේ රජුරු ගැන අමු මැට්ටෝ જાතියක්නේ. රජ වෙන්න බෑනේ නැත්තම්. ඒ රජුරවන්ට අන්දනව බ්‍රාහ්මණ දෙන්නෙක් ගෙනල්ලා ලෝකේ තියෙන සියුම්ම සලුව කියලා එකක් කියනවා. රජුරවන්ට ගෙනල්ලා කියනවා රාජසභාවේදී මේක දිගහරින්න අපිටත් එන්න කියන්න අපි එන්නම් කියලා. ඊට පස්සේ රාජසභාව කඳවල පෙට්ටි අරිනවා. පෙට්ටි අරපුවම දැන් කාටවත් සලුව පේන්නේ නැහැ. ඒ තරම් සියුම්. අර බමුණල බොහෝම සියුම්මට මේක දිග ඇරලා පෙන්නනවා. ලස්සනද අභිරූපණ රංගනක් පෙන්වනවා. රායසපයින් ඔක්කොම කියන මට පේනවා. මට පේනවා. ඉතාලම සියුම්මට පේනවා. මට පේන්නේ නැද? ආ කෝ මොඩයා. මට පේනවා. ඉතින් රායස ඔක්කොම දකින්න. රජුරෝ දා ඊට පස්සේ කරන දේ රජුරුවන්ගේ සීරඳු ඔක්කොම ගලවලා අර ඇඳුම අඳිනවා. දැන් ඔක්කොටම පේනවා ඉතාලම සියුම් ඇඳුමින් සැරසීලා රජුරෝ අනේ අපිට නයිටෝදේ ඇතෙක් පිට නැගිටලා ජනතාවට කියනවා රජුරෝ මේ ඉතාලම සියුම් ඇඳගෙන වීදියට බහිනවා.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 පිරිසුදු මීපැණි කියලා ගහන මීපැස්සේ කවදාකවත් අපිරිසුදු මීපැණියක් හදලා තියෙනවද? මීමැසයිම දන්නවනම් මේ මිරිසුදු මීපැණි කියලා අපේ මීපැණි විකුණනවායි කියලා වහ කනවනේ. එළදෙන දන්නවනම් මේ පිරිසුදු එළකිරි කියලා විකුණනවායි කියලා මොකද ඒ තරම් මිනිස්සු අතර හම්බෙච්ච ගම එළකිරි වලට ඌරු තෙල් දාන. ඒකල ගහන පිරිසුදු එළකිරි කියලා. අද තියෙන තන්නේ කර මාකටිං සිස්ටම් එකක්. ඉල්ලුම සැපීම ඒක නැති තැන ඇති හැටියට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 මේ අතර සම ලකුණකට යන්න ගෙනියන්න හදන්නේ කියලා. එයා හිත වෙන්කොට දැන ගැනීම පිස්සු හැදෙනවා යාට. ඒ කියන්නේ ඒ අබ්බැහියට ගියාට පස්සේ එයාට දන්නේ මේ ගෙනියන්න දන්නේ උපේක්ෂාවට කියලා. ඉතින් ඒ පරිණාමය දවස් 7න් කරන්න පුළුවන් කියලා නේ බුදුරජාණන්සේ සතිපට්ඨානෙන් කියන්නේ. අවුරුදු 7කින් වෙන්න පුළුවන්. දවස් 7මුත් කරත හැකියි. බෝධිරාජ සූත්‍රය කියන උදේ කියලා දුන්නොත් හැන්දෑවට කරත හැකියි. වෙන්කොට දැනගෙන වින්වින් වශයෙන් දැනගත්ත හැම දෙයකම පොදු ලකුණක් තියෙනවා. පොදු ලකුණෙන් තමයි උපේක්ෂා ගතිය තියෙන්නේ. ඒ නිසා උපේක්ෂාවෙන් පටන් ගන්න බෑ. උපේක්ෂාව කරගෙන කරගෙන යනකොට අවසානයේ ඉතුරු වෙන මේ මණ්ඩි හරපද්ධතිය විතරයි වෙන්නේ.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 ඒකෙන් ආගමක් හදන්න බෑ. මේක විකුණෙන්නේ නෑ. මේ බඩු විකිනෙන්නේ නෑ. ඒක කොමෝඩිටි එකක් හදන්න බෑ ඒකෙන්. ඒක දුක. මේක බාරගත්ත එක ආයෙ පරිශන කරන්නේ නෑ. වැඩ නෑ. ඉතින් දැන් කොහොම කරුවත් මේකේ නෙන්නේ. ඒක නොකරන එක මචං මයි ළඟ මේක තියෙන උඹ ළඟ නැති ඌත් ගෝ මෝඩයා වගේ මචං ඔකට මේක තියෙනවා කියලා කියන බලනකොට ඌ ඊට වැඩිය බංකොලොත් එක. දැන් මට වෙදකම කරන එක ඌ වෙන ලෙඩකින් පෙළෙනවා. මේ අයසුන් කියනවා පිස්සු දොස්තර හම්බුනාට පස්සේ පිස්සු දොස්තර කියනවා හැමදාම මාත්‍යේ පෙත්ත බීලා තමයි බුදියන්නේ කියලා. ඇවිල්ලා කියනවා මට සංසාරේ පාවුණා ස්වාමීන් වහන්සේ. ලීඩාට විතරක් නෙවෙයි ලීඩා යනවා ඒකේ මේ මේ දෝෂ එක වැඩි වෙලයි කියලා. ගැන බලනකොට වෙදත් ඒ බේතරකට බුදියන්නේ. මොකද කියන්නේ? ඕනම වෙදෙක් කියලා වෙදෙක් කියලා අහන බණ්ඩ ඉෂ එකක් උල් බඩ එකක් උල් නැති වෙද්දු ඉන්නවද කියලා. මැරෙන්නේ නැති වෙදෙක් දැකලා තියෙනවද කියලා අහනවා බුරුමේ. බොරු කියන්නේ නැති නීතිඥෙක් ඉන්නවද කියලා අහනවා බොරු මේ. ඉන්න හරියක් නීතිඥ වෘත්ති කියන්නේ බොරු කියන එක. ඉන්න හරියක් ලෙඩු ඔච්චර දන්නව නොමරින්න එපායි. එහෙම නැහැ. හැබැයි අපි හිතන්නේ නැහැ දොස්තරට ලෙඩ නැහැ කියලා. ඒ හොඳ වෙලාවට මම ගොඩාක් අඳුරනවා උන්ට විතර ලෙඩ නැහැ. වෙන කාට ඇයි කෝකට ලෙඩ උනන සූට ලෙඩනේ. දැන් 10ට යන්න එපා ඉස්පිතාලෙට. on calls. දැන් මේක බාරගත්තා නම් පෞරුෂත්වයක් එනවා. කාටවත් ආයි කෙඳිරි ගන්න එකක් නැහැ. මොකද ඌත් බංකොලොත් ගහපේකේ නේ ඌට ඌට ගිහිල්ලා කියන්න මොකද්ද තියෙන්නේ. බුදුන් සේකනිකව මට කවුරුත් ගලවන්න බෑ. මම ගැලව ගැලවීමේ හමුදාවේ නෙවෙයි. මම ඔබට ඇත්ත කියලා දෙනවා. ඔබට ඔක ඉවසන්න පුළුවන්. කෙඳිරි ගන්න එපා. පපිය වතුර ටිකක් ගන්න ඉවසපන්. ඉවසපන් පපුව. ඉවරයි. එතකොට විතරක් හම්බුවේ සමාජයේ ඉන්න ඉවසන්නා හම්බුවේ. එහෙම නැතු මේ කෙඳිරි ගාන්නන් අතර කියලා කෙඳිරි ගාන්න ගත්තොත් කෙඳිරි ගාන්නමයි හම්බුවේ. කද්දාවත් හම්බ වෙන්නේ සත්පුරුෂයෙකුට ළඟටවත් යාගන්න හම්බ වෙන්නේ. මොකද සත්පුරුෂයා රාත්තල් ගන්න දන්නේ කාලා අන්තට්ටු හත අටක් බඩේ. මෙයා ඉන්දියාප්පයක් ආපු ගන්න ඔය කරබන් ඉන්නවා. ඔක්ක ඉන්දියාප්ප නම් කනවා. ඉන්දියාප්ප කාවගේ ඉන්නවා. කාලා තියෙන හිතා ගන්න බැරි දේවල් කාලා තියෙනවා.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 බුදුහාමුදුරුවෝ බෙහෙතක් කක් බෙහෙත්ජක් කන්දක් අපිට දීලා තියෙනවා. දැන්ස අපිට උපක්‍රම දීලා තියෙනවා. ඒ ඔක්කොම මේ වන ඖෂධ වලින් ඔපරේෂන් තියටර හදාගෙන පිටරට ගිල්ල ගන්න වේද ගන්න නෙවෙයි. ඉන්න පරිසරයෙන් ගන්න බෙහෙත් අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ දුක අපි නිහීන වෙලාද මේ වේදනා නාශක කියන කුණු හරපෙ නිසා. මේ හොයාගත්ත වේදනා නාශක කියන කුණු හරපෙ නිසා ඒ වේදනාව නෙවෙයි නැහින්නේ. වේදනාව නැස ගන්න එක නැහිනවා.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 කොච්චර දෝ කිව්වා මම මිනිස්සෙක් කියලා. ඉතින් අපිට කියලා කතා කරලා තහිනේ බුදුහාමුදුරුවෝ වහන්සේත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් මට රිදෙනවා. ඕ ඉතින් මොනව කරන්නේ? කැමිනි <laughs> දුක් පයින් රායි කියන්නේ ඉවසපම් බපුව කියන්නේ යම් කියන එක විතර මුළු ත්‍රිපිටකයෙන් බලන් ඉන්හියට මොනවද තියෙනවද කියලා. කට්ටිය ත්‍රිපිටකය කියවන්න කැමති නැහැ. සංග්‍රහ ග්‍රන්ථ කියවනවා. මොකද ඉව්වකේ තියෙනවා පෙර ආත්ම පින් කරුවොත් මේ ආත්ම කෙලින්ම දිව්‍ය ලෝකෙ කෙලින්ම ඉපදිලා දෙමිච්චර ලොකු විමානයක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 මේ බාහිර ගැනීම විතර දුක බය මොනම දෙයක්වත් නැහැ. කොයි එක එහෙම තමයි යෝජිත මොකද කරන්නේ? ඒක එහෙම තමයි. ඔය බෝම්බ දාන වෙලාවේදී ජපන කියලා තිබුණලු. හරිට අර මේ ළඟදී ඉන්දියාවෙන් ඇවිල්ලා ආහාර දානකොට වගේ පාර්ලිමේන්තු රැස් කරලාලු කොතලාලු මහත්තයා. රැස් කරනකොට මේ ප්‍රසිද්ධම ඇමතිවරු කිලු සර් මොකද කරන්නේ? බෝම්බ දාන්නේ. ඊකනේ කො පාර්ලිමේන්තු රැස් කරන්නේ. පාර්ලිමේන්තු කියලා බබදින් ඉමු.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 උන්ගේ දියුණු අර අර පෞරුෂත්වේ නැති වෙලා පහඳිනවා. පහඳිනවා අපිට දුක නැති කරලා දෙයි සුද්ධා කියලා හිතන්නේ. අපිට දුක නැති කරලා දෙයි මේ තාක්ෂණය කියලා හිතන්නේ. අපිට දුක නැති කරලා දෙන සමීකරණයක් ඇති එක හංගලා තියෙන කියලා නෑ. බුදුහාමුදුරු තියලා තිනවා පැමිණි දුක් පැණිටයි කියපන්. දුකට බුණ දුන්නා නම් ඒ ඒ ඒ ඒ වීරත්වයේ ධීරත්වයේ අනුව ඔය බුදු ප්‍රතිශක්තියක් එනවා. නයි විතර නෙමෙයි මම දකින්නේ හොඳම දේ. එහෙම ඉන්න කල්යාණ මිත්‍රයන් අපි තල්ලු කරනවා.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 ආශිර්වාද ගන්නවා කියලා. එහෙම කන්නේ. ඉතින් අපි නතර කරන්නයි හදන්නේ මෙල්බන් මොකද කියන්නේ? ස්වර්ණාන්තරේ අපි ස්වර්ණාන්තරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. ඔව්. නිමල් මහත්තයා. අසරසායනන්ත. අර සම්පූර්ණ හතරක් තියෙනවා. දෝෂතර සාස්ත්‍ර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 තේරෙනවා සරණයි. හොඳටම තේරෙනවා. ආ හොඳටම නම් තේරෙන්නේ මම දැක්ක පොතේ තිබුණ පරීක්ෂණ කියලා ඒකයි මට ඒක කන්නඩි දානවනේ ඔව් ඒක වෙලා තියෙන කන්නඩි දෙක ගලවලා බලන්න ඒක න අසම්මෝහ සම්පජඤ්ඤය කියලා අන්තිම එක තියෙන්නේ තේරෙන්නේ නැත්නම් තේ ෆැක්ටරි එකට යන්න අපි එන නතර වෙන්න හදන්නේ මොකද කියන්නේ තමයි සම්මත එන අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා මෙල්බන් නගරේ සමුදෙනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි දැන් අපි එන ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරමි එත්තාවතා ආදී ගාථා සජ්ජානාට පෙරමෙමු එත්තාවතා ච මම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා